භාවනාව කියන කර්ම කර්මය තුලින් භාවනා කර්මය තුලින් ඒ භාවනා ක්‍රියාව තුලින් යෝගාවචරයෙකුට මනුෂ්‍ය ජීවිතය තුළ ඉඳගෙන දිව්‍යත්වයක් අභිභවාගිය බ්‍රහ්මත්වයක් උනත් අත්දකින්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා. මහා පොළවේ පරයන්කේ වැඳගෙන හිටියත් බ්‍රහ්මකායක දේවරු අත්දකින ධ්‍යාන සෝය මානසික සෝය මේ මනුෂ්‍ය ලෝකෙදගෙන අත්දකින්නට අවස්ථාවක් ලැබෙන්නේ භාවනාව යම් කිසි යෝගාවචරයේ හොඳට දියුණු කරගත්තොත්. ඒ විතරක් නෙවෙයි ඒ බ්‍රහ්ම සැපේ ඉක්මවා ගිය අරිහත් සැපේ පවා කෙනෙක්ට අත්දකින්නට උපකාරී වෙන්නේ භාවනාව. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරි වටින සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන පින්නන්ති අපි ඇති කරගත යුතු හැඟීම් 10ක් පිළිබඳව. ඒ හැඟීම් වලට කියන්නේ සංඥා කියලා. සංස්කාර ධර්මයන්ගේ නিত্য නොවන බව. එන අනිත්‍ය භාවයේ පිළිබඳව හැඟීමක් ඇති කර ගැනීමට කියන අනිත්‍ය සංඥාව කියලා. ඊළඟට මේ ශරීරවල තියෙන අසුභාදී ලක්ෂණ පිළිබඳව අපි හැඟීමක් ඇති කරගන්න ඕනේ. සංඥාවක් ඇති කරගන්න ඕනේ. ඒකට කියන අසුභ සංඥාව කියලා. ඊළඟට කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්න අපට අදහස් එන්න ඕනේ. කෙලෙස් දාන ප්‍රහාණයට අපේ හිතෙන්ම යෙදවීම වෙන්න ඕනේ. කියන්නේ අනුබලෙන්න ඕනේ. ඒකට කියනවා එහෙම ඒ හිතේ කෙලෙස් දාන ප්‍රහාණය කරන්නට එන අදහස් වලට කියන හැඟීම් වලට කියන ප්‍රහාණ සංඥා කියලා. ඊළඟට සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. අතීත වර්තමාන අනාගත වශයෙන් අර පුළුල් විදියටම පංච පාදානස්කන්ධ ආදී ධර්මයන්ගේ නිත්‍ය නොවන භාවය හැඟීමක් විදිහට මතු කර ගැනීම. මේ විදිහට මේ අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා ආදි වශයෙන් ගිරිමානන්ද සූත්‍රයේ හැඟීම් කුසලමය හැඟීම් 10ක් පිළිබඳ විග්‍රහ කරනවා. ඉතින් අද දවසේ අපි කල්පනා කරා මෙතනින් ගොඩක් වැදගත් සංඥාවක් කුසලමය සංඥාවක් භාවනාමය කුසලයක් ඇති කරගන්න හේතු වෙන වැදගත් සංඥාවක් පිළිබඳ ගොඩක් අයට උපකාර වෙන භාවනාවට පවා කෙනෙක්ගේ හිත නොවැටෙන්නට හේතු වෙලා තියෙන දේවල් දුරු කරන්නට උපකාර වෙන සංඥාවක් පිළිබඳ අද දවසේ සාකච්ඡා කරන්න. ඒක තමයි පින්නත්නි පහාන සංඥාව. ඇයි පහාන සංඥාව කියන එක වැදගත් වෙන්නේ? භාවනා කරන්නට බාධා කරන හැඟීම් වලට පවා බලපෑම් කරන්න හේතු වෙන විදිහට. පහාන සංඥාව තුළ සිද්ධ වෙන්නේ අපේ භාවනාවට බාධා කරන සියලුම අකුසල් දුරු කරන්නට අපේ මනස එළඹ වීම. ඒ කියන්නේ අපේ ජීවිතවල තියෙන්න ඕන දැන් සාමාන්‍යයෙන් කියනවා දරුවෙකුට දියුණුව කරා යන දෙමව්පියන්ගෙන් තල්ලුවක් ඕන. ගුරුවරුන්ගෙන් තල්ලුවක් ඕන. ඒ විතර දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් හොඳ තල්ලුවක් ලැබෙනකොට දරුවා ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට යනවා. ඒ වගේ අපේ භාවනා එකතන පල්ලෙවි තියෙන්නේ එකතන හිර වෙවි තියෙන්නේ මේ මේක මේ මේ මේක ඉස්සරහට තල්ලු කරගෙන යන්න අපිට බලය මදි. ඒ කියන්නේ දැන් අර දැන් මඩගොඩේ වාහනයක් තියෙනකොට ඒ මඩගොඩේ තියෙන වාහනේ දැන් ඩ්‍රයිවර් මහත්තයා උත්සාහ කරන උත්සාහ කරන රියදුරු මහත්තයා ගන්න නෑ මේක එක තැන කරකවන. එතකොට ඊට පස්සේ තුන් හතර දෙනෙක්ගේ බලයක් එන්න ඕන. නැත්තම් එක තැනම කරකැවි කැවි කරකැවි කැවි තියෙනවා. අර කීප දෙනෙක් කරලා තල්ලු කරද්දි මේක ඉස්සරහට තල්ලු වෙලා යනවා. අන්න ඒ වගේ ගොඩක් අය මේ එක තැනම ඉන්නවා තමන්ගේ ජීවිතේ සමහර තැන්වල කියන්නේ කෙලෙස් නිසා. ඒ කෙලෙස් ධර්මත් එක දැන් අර අර වාහනේට ඉස්සරහට යන්න බැරි මඩේ එරිලානේ යන්නේ ඔය කෙලෙස් ගොඩේ එරිලා ඒක රාගයක් වෙන්න පුළුවන් දේශයක් වෙන්න පුළුවන් ශෝකයක් වෙන්න පුළුවන් පශ්චත්තාපයක් වෙන්න පුළුවන් තීන විද්‍යාවක් වෙන්න පුළුවන් විචිකිච්ඡාවක් වෙන්න පුළුවන් මාන්නයක් වෙන්න පුළුවන් ඒ මොනවා හරි කෙලෙස් ධර්මයක කෙලෙස් කියන මඩේ සමහර ජීවිත එරිලා තියෙන්නේ එතකොට ඒ ඒ කෙලෙස් බඩෙන් ගලවලා ගන්න ඕනේ එතනින් එහාට භාවනාවක සාර්ථකත්වයක් අත්දකින්න. එතකොට පහාර සංඥාව කියන එක අන්නෙතනදී අපට ඉතාම ප්‍රයෝජනවත්. පහාන සංඥාව හොඳට වර්ධනය කරගත්ත කෙනාගේ මොකද වෙන්නේ? කෙලෙස් උපදින උපදින හැම මොහොතකම කෙලෙස් එක්ක මෙයා දැන් සාමාන්‍යයෙන් කියනවනේ දැන් මේ කොරෝනා වෛරසයක් මේ කාලේ තියෙනවනේ. දැන් මේ කොරෝනා ආසාදනය වුණාට පස්සේ දින පහක් ඇතුළත මේ මොකද වෙන්නේ? දින පහකින් වගේ මේ කොරෝනා ආසාදනය වෙච්ච වෛරසයත් එක්ක මේ ශරීර ඇතුලේම ප්‍රතිදේහ කියන්නේ ඒකත් එක්ක හැප්පෙන කට්ටියක් හැදෙනවා. එතකොට මේ දෙන්න අතර ලොකු සටනක් තියෙනවා. එතකොට මේ ප්‍රතිදේහ බලවත් වීම තුලේ වෛරසය විනාශ වෙනවා. අන්න ඒ වගේ මේ අපේ ජීවිතවල මේ බණ භාවනා කරන අපේ යෝගාවචරයන්ටත් එහෙමයි. එයාලගේ ජීවිතවල මේ වෛරස් වගේ තමයි අකුසල් කියන්නේ. මේ අකුසල් ඇතුළට ඇවිල්ලා මේක ඇතුලේ නැගගෙන ඉන්නකොට අන්න ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිවේහ වගේ අපි හදන්න ඕන කුසල්. ඒ ප්‍රහාණය කරන්න. ඒකට ඒව දුරු කරන්න සංකල්ප හදන්න ඕන. එතකොට ප්‍රහාණ සංඥාවෙන් සිද්ධ වෙන්නේ අන්‍ය වගේ දෙයක්. හටගන්න කෙලෙස් ප්‍රහාණය කරන විදිහේ අදහස. දැන් බලන්න දැන් අපි පිළිතුන් කල්පනා කරන්න දැන් අද දවස බලන්න. අද දවසේ Tamange හිත යට කරගෙන ගිය කෙලෙස් වාර කීයක් ප්‍රහාණය කරන්න හිතුණද? හිතුන්නේ නැහැ කියන්නේ ඇයි? ප්‍රහාණය පිළිබඳ හැඟීම හිතේ හැදිලා නැති නිසා. ඊළඟට බලන්න දැන් ඊයේ දවසේ අරගෙන ඊයේ දවසේ තමන්ගේ හිතේ මොන හරි කාමච්ඡන්දයක් යමෙක් ගැන ඇලීමක් යමක් ගැන ඇලීමක් එහෙම නැත්නම් හිතේ මාන්නයක් උනත් වෙන්න පුළුවන් ඉරිෂාවක් හරි තරහක් හරි එහෙම දැන් ඊයේ දවසේ ඇති වුණා නම් රාග හිතක් හරි කල්පනා කරන්න පින්නන් සත්‍යවාදීවම ඒක මේක දුරු කරන්න ඕන කියලා සංකල්පාවද ඒක ඒ දුරු කරන්න ඕන කියන සංකල්පය තුල නැවත නැවත පිහිටලා ඒක දුරු කිරීමට අවශ්‍ය කාරණා සිද්ධ කළාද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන කෙනෙකුට හිතනවා නම් ඒක හරියට උනේ නැහැ කියලා මේ ප්‍රහාණ සංඥාව බලවත් නොවීම ප්‍රහාණ සංඥාව හරියට බලවත් වුණොත් පින්වත්නි මොකද වෙන්නේ හැම මොහොතකම භාවනා යෝගයට හානිදායක ඕනම අකුසලයක් එක්ක මේ ප්‍රහාණ සංඥාව සටන් කරනවා. සටන් කළ ඒක දුරු කරනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නේ ක්‍රමවේද පහකට. දැන් පළවෙනි ක්‍රමය තමයි මේ ඇතුළට නොගැනීම. දෙවෙනි ක්‍රමය තමයි බැරි වෙලා හරි ආවොත් බැහැර කිරීම. තුන්වෙනි ක්‍රමය තමයි ටිකක්වත් ඉතුරු කරන්නේ නැතුව බැහැර කිරීම. හතරවෙනි කාරණාව තමයි එනේන සරයට බැහැර කිරීම. අවසාන කාරණය තමයි නැවත නූපුදන විදිහටම බැහැර කිරීම ප්‍රහාණය කිරීම. ප්‍රහාණය අවස්ථා පහකට කරන එකක් තමයි පළවෙනි එක තමයි ඇතුළට නොගැනීම. දෙවෙනි එක තමයි ආවොත් බැහැර කිරීම. අහම්බෙන් හරි ආවොත් බැහැර කරනවා. තුන්වෙනි එක ටිකක්වත් ඉතුරු නොකර බැහැර කිරීම. හතරවෙනි එක එනේනසරයට බැහැර කරනවා. පස්වෙනි එක තමයි සමුච්ඡේද වශයෙන් නැවත නූපදින විදියට බැහැර කිරීම. ප්‍රහාණ සංඥාවේ පියවර පහ. මේ පහ හරියට අහගෙන මේ පහ ජීවිතයට එකතු කරගත්තොත් ප්‍රායෝගිකව පින්නත පින්නතුන් ලොකු ගමනක් යන්න පුළුවන්. මේ කියන්නේ මේක අර මඩේ එරිලා තියෙන වාහනයට දාන තල්ලුවක් වගේ ප්‍රහාණ සංඥා කියන්නේ. අපි බලමු පළවෙනි කාරණා මොකක්ද කියලා. නාදි වාසයේදී. ඇතුළට නොගැනීම. දැන් අපි දන්නවා මේ අපේ ඔය ගම්වල එහෙම ගම්වල එහෙම සාමාන්‍යයෙන් ඔය රබර් රබර් වතු ඊළඟ තේ වතු කුරුඳු වතු එහෙම එක එක පොඩි ලඳු කැල ආදී අසුරු කරගෙන තමයි ගෙවල් දොරවල් තියෙන්නේ. ඉතින් මේ ගෙවල් දොරවල් වලින් අපේ අම්මලා තාත්තලා හොඳට දන්නවා මේ හරියේ සර්පය හරියට ගැවසනවනේ. සර්පයෝ, ගෝනුස්සෝ, උපත්ය වගේ විවිධ දරුවන්ට සහ Tamanට හානිදායක මේ සර්පයෝ හතර වටේ මේ කැලෑවල මේ තේවතු වාසේ රබර් ගස් වාසේ මේ සත්තු ඉන්නවා කියලා දෙමාපියන්ට අවබෝධයක් තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ හැමතිස්සෙම ඒ සර්පයන් දැන් අපි හිතමු දැන් රාත්‍රියේ නිදා ගන්නවා කියලා. රාත්‍රියේ නිදා ගන්නකොට දැන් අපේ ඔය ගම් වලින් නම් වල මොකද කරන්නේ දැන් දොර තියෙනවා නම් ඒ දොර වහලා දැන් දොරේ අර යටයි බිමයි අතර පොඩි හිඩසක් තියෙනවා ඒ හිඩසට ගහනව ගෝණි එහෙම නැත්නම් මේ හිඩසට ඒ හිඩසේ ගාන්ටම මේ ලී පටියක් කපලා හිර කරනවා ඇයි එහෙම කරන්නේ ඇතුළට සර්පයන්ට පත්තායන්ට ගෝනුසන්ට එන්න නොදෙන්න එහෙම මේ ආවරණයක් කරනවා දැන් කුස්සිය වල මැටි බිත්ති නම් තියෙන්නේ. දැන් මැටි බිත්ති වල සිදුරු තියන්නේ. සිදුරු ඉක්මනට වහනවා. ඇයි ඒ සර්පයන්ට ගෝනුස්සන්ට ඔය සමහර දී මකුළු ආදී සත්තුන්ට කුස්සිය ඇතුළට එන්න බැරි වෙන්න. මොකද ඇතුළට આવොත් ඇතුළේ ඉන්න දරුවන්ට Taman ලොකු හානියක් වෙන නිසා. ඒ වගේ ඊළඟට දැන් වහලට ගෑවුණු අතු ඉති තියෙනවා නම් ඒ ඒව කපන ඉක්මනට. එනේ ඇතුළට නොගන්න. හානිදායක දේවල් ඇතුළට නොගන්න. හානිදායක සත්ත්වය ඇතුළට නොගන්න ඒ මතුවිති කපනවා. ඒ වගේ අපේ ගම්වල දෙමව්පියන් හැම වැඩ පිළිලක් තියෙනවා. හානිදායක දේවල් ඇතුළට නොගන්න වැඩ පිළිලක් තියෙනවා. ඒක තියෙන්නේ වැඩ හිටියන්ට අවබෝධය. දරුවන්ට එච්චර නෑ. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල බුද්ධ ශ්‍රාවකයා බුද්ධ ශ්‍රාවකයා දන්නවා තමන්ගේ ඇතුළ විනාශ කරන ධර්ම වුණාද කියලා. ඇතුළ විනාශ කරන බාහිර අරමුණු මොනවද කියලා බුද්ධ ශ්‍රාවකයා දන්නවා. සමහර අයගේ ඇතුළ විනාශ කරන්නේ ඇහැට පේන දේවල්. ඉතින් වෛරස් කොරෝනා වෛරස් එකක් ඇතුළට ඇවිල්ලා මේ ශරීරය ආසාදනය කරනවා වගේ ශරීරයට දුක් ඇති කරනවා වගේ මෙයා දන්නවා මේ මේ මෙන්න මේ වගේ රූප තියෙනවා මේ රූප ඇතුළට ආවොත් මගේ ඇතුළ කුණු වෙනවා නරක් වෙනවා ඊළඟට දැන් සමහර අයට එහෙම ප්‍රියමනාප ශබ්ද සමහර මිහිරි හඬවල් එහෙම ඒ වගේ සංසාරික ඇලී ගලී ගිය ගති ස්වභාවය එක්ක ඊට අනුරූප ප්‍රිය හඬවල් ඇහෙනකොට මෙයාට ඒ ප්‍රිය හඬවල් සම්බන්ධ අධික ආසාවල් තියෙනවා. ඉතින් හෑන්ඩ් ෆ්‍රීන් කනේ හෑන්ඩ් ෆ්‍රී හැම කනේ දාගෙන ඒ වාටම සම්බන්ධව ඉන්නවා. ඒ වැසුරට දාගන්න. ඉතින් සමහර අයට සමහර ගන්ධ සුවඳ විලෝන් සමහර අයට ආහාර ප්‍රණීත ආහාර සමහර අයට ස්පර්ශ ස්ත්‍රී ස්පර්ශ පුරුෂ ස්පර්ශ එහෙම එක එක ස්පර්ශ සමහර අයට හීන ලෝක අර මුකුත් ඕනේ ඇඳකට වැටුණා කොට්ටේ මූණ බා ගත්තා නැත්නම් ඇස් දෙක පියා ගත්තා අර හීන ලෝකෙක පැය ගණන් සැරිසරන. එහෙම චරිත සමාජයේ තියෙනවා. අර රූපත් ඕනේ ශබ්දත් ඕනේ ගන්ධත් ඕනේ රසත් ඕනේ පහසත් ඕනේ ඒ ඔක්කොම හීන ලෝක තුල සැරිසරමින් Taman අර කැමැති කැමැති විදිහට තණ්හාවේ ස්වභාවයට ඒව හදාගෙන ඒව තුල සැරිසරමින් වාසය කරනවා ඒ වගේ එක එකයට පින්නත් මේ හානිදායක දේවල් විවිධයි පින්න තුනත් එහෙමයි පින්නතුනොත් කල්පනා කරලා බැලුවොත් පින්නතුන්ට අල්ල ගන්න පුළුවන් වැඩිපුරම Tamanට හානිදායක රූපද, ශබ්දද, ගන්ධද, රසද, ස්පර්ශද ඊළඟට විවිධ මතකයන්ද විවිධ හදාගන්න සිහින ලෝකයන්ද. ඔය හයෙන් හැමතිස්සෙම එකක් ප්‍රබලයි හැම කාලෙටම. ඒ කියන්නේ මේ සමහර කාලවල ඇහැට පෙනෙන රූප සම්බන්ධව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හිත නරක වෙන්නේ. සමහර කාලවල ඒ රූප ප්‍රශ්නයක් නැහැ. ප්‍රියමනාප ගී සින්දු සම්බන්ධව. සමහර කාලවල ඒ දෙකම නරකීන ලෝකේ සම්වැදීම. එහෙම මේ මොකක් හරි කාලයක හැමතිස්සෙම මොකක් හරි කාම වස්තුවක් සම්බන්ධව පිළිට ඇතුළාන්ත නරක වීමක්, දූෂණය වීමක්, කෙලෙස් හැකිරීමක් එහෙම තියෙනවා. ඇයි ඒව ඇතුළට ගත්ත නිසා. දැන් අම්මල තාත්තලා මොකද කරන්නේ? අර සර්පයෝ, ගෝනුස්සෝ, පැත්තෑයෝ ඇතුළට ආවොත් හානි වෙන නිසා දොරවල් අසරට ගෝලි දාලා ඊළඟට රෙදි හිර කළා හරි ලී පටි හිර කළා හරි මැටි බිත්ති වල සිදුරු අහලා හරි වහලේට ගෑවෙන අතු කපලා හරි මොකද කරන්නේ ඇතුළට එන එක වලක් කරනවා අන්න ඒ වගේ මේක කරන්නම වෙනවා කරන්නම වෙන එකක් කියන්නේ ඇතුළ කුණු කරන මොනවා හරි දෙයක් තියෙනවනම් ඒක ඇතුළට වද්ද ගන්න එපා ඔන්න දැන් පිළිතුර කල්පනා වෙන්න ඕන මොනවද ඒ කියලා ඒක රූපයක් එක සද්දයක්, එක ගන්ධයක්, එක රසයක්, එක පහසක්, එක්ක ධර්ම හැඟීම්. එක ආදරයක් හරි වෙන්න පුළුවන්, මතකයක් හරි වෙන්න පුළුවන්. සකස් කරගන්න සිහින ලෝකයක් වෙන්න හරි පුළුවන්. එතකොට අන්න ඒවා වද්ද ගන්න නැති කියලා තමයි කියන්නේ නාදි වාසේති. ඔන්න ඒකට ඉස්සෙල්ලම අපි සූදානම් වෙන්න ඕනේ. අපි අදහස් ඇති කරගන්න ඕන මම හිත නරක කරන රූපාදී ඇතුළට ගන්නෑ. ඒක නරක කරන ඒවා විතරයි හැබැයි. දැන් අම්මගේ තාත්තගේ රූපේ දැක්කට හානියක් වෙන්නේ සහෝදරයෙක් සහෝදරියෙක්ගේ රූපේ දැක්කට හානියක් වෙන්නේ නෑනේ. හිත නරක කරන රූපාදී තියෙනවා. අන්න ඒවා. ඒක ඇලීම් වශයෙන් වෙන්නත් පුළුවන්, ගැටීම් වශයෙන් වෙන්නත් පුළුවන්. දැන් සමහර අය ඉන්නවා මේ තමන් එක්ක තරහකාරයෙක් ඉන්නවනේ ඒ තරහකාරය හොය හොයා යනවා. ඒ තරහකාරයන පෙනිපෙනී ඉන්න බෑ උත්සාහ කරන්නේ. රව රව එහෙම ඉන්න බෑ උත්සාහ කරන්නේ. කියන්නේ ඒක ඇත්තට නොගන්න නෙවෙයි උත්සාහය. ඒකත් එක්ක මේකට පෙනිපෙනී ඒකට හැපි හැපි අන්න එහෙම ඉන්න මානසිකත්වයක් තියෙනවා. එතකොට මොකද කරන්නේ පළවෙනි පියවර තුල අන්න ඒ වගේ රූප ඇතුළට ගන්නෙ නැහැ. කෙනෙකුගේ රාගය අවසන රූපයක් වෙන්න පුළුවන්. අන්න ඒවා නොගන්න විදිහට පරිසරය හදා ගන්නවා. ඇතුළට නොයන විදිහට පරිසරය හදා ගන්නවා. දැන් අර ගෙදර අර වැඩකට වැඩකට තුන يعني අර සර්පය හොඳ ඇතුළට එනකොට ඉන්න පුළුවන් කියලා අර මේ දොරවල් මේ දොරවල් වලට එහෙම අර ගෝණි හැම දාණය දෙවි කෙනෙක් ඇවිල්ලා කරලා දෙන්නේ නැහැ නේ පින්නත් නේ. බ්‍රහ්මෙක් ඇවිල්ලා මේ කරලා දෙන්නෙත් නැහැ නේ. ඒකේ අම්බල දාතල කරන්න එපා. අන්නේ වගේ ඔය හිත ඇතුළට ඔය හිත නරක කරන කුණු කරන මොනවා හරි දෙයක් එනවනම් ඒක වළක්ව ගන්න ඕන තමයි. ඒක වළක්ව ගන්න ඕන තමයි මැද. සමහර අය ඉන්නෝ ඔයගේ ඇතුළට නොගත යුතු දේවල් ඇතුළට දාගෙන ඇතුළ නරක වුණාට පස්සේ අනේ දෙයියනේ ඇයි මෙහෙම වෙන්නේ? කවදද මම මේ වයින් ගැලවෙන්නේ? ඉතින් වැඩක් නැහැ එහෙම හිතුවට. ඒ කවුරුවත් අපිට ඇවිල්ලා පිහිට වෙන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය දීපයක් කරගන්න කියලා ධර්මයේ දූපතක් කරගන්න කියලා ධර්මයේ පිහිටක් කරගන්න කියලා අපිට තියෙන එකම සරණ පිහිට මේ නිවැරදි ධර්මය. ඒ නිසා පළවෙනි පියවරේදී පින්නත හොඳට මතක තියාගන්න නාදි වාසයේදී කියන්නේ හිත රක් කරන දේවල් ඇතුළට නොගෙන ඉඳීමේ සැලසුම් හදාගන්න ඕන. ඒක ලොකු කැපකිරීමක්. ඇයි මේ කැපකිරීමක් කියන්නේ? මේ පැත්තෙන් ඉල්ලීමක් එන නිසා. මේ පැත්තෙන් ඉල්ලුමට අනුවනේ ඔය සැපීම අපි දෙන්නේ. එතකොට මේ පැත්තෙන් ඉල්ලද්දී අපි නොදී ඉන්නවා කියන්නේ එතන ලොකු යුද්ධයක් තියෙනවා. එතන ලොකු යුද්ධයක් තියෙනවා. ඉතින් දැන් උන අපි හිතමු තරුණ දරුවෙක් ඉන්නවා කියලා. මේ දරුවා මේ බෞද්ධ ප්‍රතිපදාව තුළ භාවනාව තුළ ඉහළ තලයකට යන කැමති කෙනෙක්. දැන් මේ දරුවත් එක්ක අපි හිතමු සම්බන්ධතාවයක් ඇති කරගන්න තරුණයෙක් හරි තරුණියක් හරි එනවා කියලා. මේ බෞද්ධ දරුවත් එක්ක දුවක් හරි පුතෙක් හරි වෙන්න පුළුවන්. මෙයත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න වෙනත් ඒ වගේ ප්‍රතිවිරුද්ධ දුවෙක් හරි පුතෙක් හරි එනවා. දැන් එතකොට ඒ පැත්තෙන් එන ආදරය දැන් ඇතුළට දැන් මේ පැත්තෙන් දැන් ඒ පැත්තේ ආදරය ගැන මේ කැමැත්ත ඇති වෙනකොට අර පැත්තෙන් මේ පැත්තට ආදරය එනකොට අර පැත්තේ ආදරය ඇතුළට දාගන්න නැතුව ඉන්න මොන තාම්පින්නත් නේ උත්සාහයක් දරන්න ඕනද? දැන් අපේ සමාජය ගත්තට පස්සේ අවුරුදු 17 18 20 25 ඉඳලා අපේ දරුවෝ අහු වෙනවනේ ඔකට. يعني හිත ඉල්ලනකොට මේ පැත්තෙන් අර පැත්තෙන් සැපෙවු වෙනකොට දැන් මේ පැත්තෙන් ආදරය ඉල්ලනවා. හිතෙන් ආදරයට කැමති. අර පැත්තෙන් ඔන්න Taman කැමති විදිය කෙනෙක්ගේ ආදරය එනවා. දැන් මේ පැත්තෙන් එනකොට මේ පැත්තෙන් ඉල්ලනකොට මේ පැත්ත ඉල්ලද්දී අර සැපෙවුම වළක්ව ගන්නවා කියන්නේ. ලේසි වැඩක් නෙවෙයි ඒක. ඒක හරිම අමාරුයි. නොලැබෙනවා නම් කමන්නේ මේ පැත්තෙන් ඉල්ලුවන් නොලැබෙනවා නම් කමන්නේ මේ පැත්තෙන් ලැබෙනකොට මොකද වෙන්නේ මේ පැත්තෙන් ඉල්ලන එකට අදාළ අර පැත්තෙන් ලැබෙනකොට හරි අමාරුයි වළක්ව ගන්න. හරි අමාරුයි. නමුත් ජීවිතය අදිෂ්ඨානශීලීව මේ කෙලෙස් වලින් මිදුණු සුවදායි හිතක් යම් කිසි කෙනෙක් භාවනාව තුළ ඉහළට ගත්ත හිතක් බලාපොරොත්තු වෙනවා නම් එවැනි තත්යකට යන්න මේ හිතෙන් එන ඉල්ලීම් වලට යට වෙන්නේ නැතුව බාහිර ලෝකයෙන් මොනවා තමන්ගේ ජීවිතතාව දැන් සමහර දරුවෝ ට තියෙන ලොකු ප්‍රශ්න දැන් ඒ දරුවෝ හරියම පෙනුමයි. ඒක වැඩිහිටියට උනත් තියෙන්න පුළුවන්. පෙනුම තියෙන කොටත් එයාලට පුදුමාකාර ආකර්ෂණයක් සමාජය එනවනේ. එතකොට ඒ ආකර්ෂණයන්ට මේ පැත්තෙන් නැඹුරු වෙන්නේ නැතුව ගල් ගෙඩි වගේ ඉන්නවා කියන එක. ලේසි නෑ. හරි අමාරුයි. නමුත් එහෙම කරන්න වෙනවා මේ භාවනාව තුළ හිත හිත ඉදිරියට ගන්න. ඒතකොට නාදි වාසය කියන්නේ ඒකයි. බාහිර ලෝකෙන් මොනවා ආවත් ගන්නෙ නෑ. ඒව පින්නත් අර බොහොම ශක්තිමත් ජීවිතය. බාහිර පැත්තෙන් මොනවා ආවත් ගල්ගිරිය වගේ ඉස්සරහට යනවා. නාදි වාසයේ. ගන්න ඇතුළට. ඊළඟට පජහති. පජහති කියන්නේ දැන් අර මේ අම්මලා එහෙම අර දොර මේ දොරාස්සයට ගෝණි දාලා එහෙම හිර කරානේ. සමහර දවස්වලට ඕක පුංචි සිදුවකේ රිංගනව පත්තෑයි. රිංගනව ගෝනිස්සෝ. රිංගනව මාපිල් වගේ මේ කරහල් වගේ සර්පයෝ. එතකොට මොකද වෙන්නේ? අම්මල තාත්තල දැක්ක ගමන්ම මේ විදුලි පන්දම් ගහ ගහ ටෝ මේ මොකද්ද ලාම්පු අල්ලල්ල මොකද කරන්නේ? අර අර සර්පයා කොහෙද දුවන්නේ කියලා සර්පයා පස්සේ දුවනවා. ඇයි මේ? අල්ලල එළියට දාන්න. දැන් ඉස්සෙල්ලාම පළවෙනි පියවර තමයි ඇතුළට එන්න නොදී ආරක්ෂාව තර කරගත්තා. හැබැයි සමහර අවස්ථා තුළ දුබල වෙච්ච අවස්ථා හරියට වැඩේ කරගන්න බැරි වුණොත් රිංගනවා. රිංගුවට පස්සේ මොකද කරන්නේ? රිංගපු සතාව එළියට දාන්න මේ පැත්තේ ඇතුලේ සැලසුම්. ඉතින් පණිට්ටු වල දාලා හරි දී වලට හිර කරලා හරි මොකද කරන්නේ? විසි ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්නත් අපේ ජීවිතේ භාවනාව තුළ ඉස්සරහට යද්දී දිනුව කරා යද්දී මේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදර ආදී මට හානිදායකයි කියලා තේරුම් අරගෙන මේවා මං ඇතුළට ගන්න නැහැ ඇතුළට ගන්න නැහැ මට කිසිම කෙනෙක්ගේ ආදරයක් ඕනේ නැහැ මම මගේ ජීවිත අරගෙන යනවා කියලා ගල්ගෙඩි වගේ ඉද්දී සමහර ඒවා රිංගනවා ඇස්සේ ඇතුළට තමන්වත් දන්නේ සමහර අය කියන්නේ මේ සමහර අය කියනවා දන්නේම නැහැ බැඳීමක් ඇති වෙලා අන්න බලන්න දන්නේම නැහැ සල්පේ රිංගලා වගේ දන්නේම නැහැ බැඳීමක් ඇති වෙලා එතකොට යම් කිසි විදියකින් එහෙම පජහති කියලා කියන්නේ වැරදිලා හරි යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ආදරයක් රිංගුවොත් ඒක බැහැර කරන්න ඕන. දැන් සමහර අය ගමන් බිමන් යනවා හරි පරිස්සමෙන්. ඒ භාවනා කරන කාලවලට එම ගොඩක් පරිස්සමෙන් යනවා. මං නම් ඔය රූප ආදී ඇතුළට ගන්න එහෙම යනවා. ගෙදර ඇවිල්ලා බලද්දී මොකද වෙන්නේ? මෙන්න ඉන්නව එක්කනේ ඇතුලේ. මාගදී දැකපු එකක් ඇතුලේ ඉන්නවා. එන සර්පේ සිංගල ඇතුළට. එතකොට මොකද කරන්න ඕන? අන්‍යයා දුරු කරන්න ඕන. එතකොට එයා ස්ත්‍රියක් නම් පුරුෂයෙක් නම් ඔය අසුබ සංඥා වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. ඊළඟ කාලයකට පස්සේ දැකුණු තරහකාරයෙන් නම් ඒ රිංගල තියෙන්නේ මෛත්‍රියක් වගේ එකක් භාවනා කරන්න. මේ පුරුදු කරන්න ඕනේ. ඒ වගේ දෙවෙනි පියවරේදී කරන්න පින්නත් නේ වැරදිලා හරි අතුලට ආවොත් මොකක් හරි රූපාදී අරමුණක් ඒක තියාගන්න බැහැර කරනවා. ඊළඟට අපි හිතමු දැන් උන ගමනක් යනවා. අපි ඉතින් ගමනක් යන්නේ සෙරෙප්පු නැතුව. සෙරෙප්පු නැතුව ගමනක් යද්දී ඔය මේ කනකොල ගොඩක් උඩින් හරියද්දී නිදුගුම්බ කට්ටක් කැනෙනවා. දැන් අපි ඇනගන්නේ නැතුව පරිස්සමෙන් ගියාට පොඩි අතපසු වීමකින් නිදුගුම්බ කට්ටක් කැනුණා. දැන් ඇනුණාට පස්සේ මොකද කරන්නේ? තනි කකුලෙන් හිටගෙන අනිත් එක මොකද කරන්නේ? ධනිස් උඩ තියාගෙන අනිත් කකුල අර කට්ට අදිනවනේ. ඇතුළේ තියාගෙන ඉන්නේ. ඇයි ඒ? ඇතුළේ තියාගත්තොත් අපි දන්නවා මේක ඉදිමෙනවා මේක පැසවෙනවා ඊට පස්සේ වෛද්‍යවරයෙකුට යන්න වෙනවා ඊට පස්සේ මේක කපන්න වෙනවා අපි දන්නවා අන්න ඒ වගේ තමයි පළවෙනි පියවර තුල අපි ඇතුළට ගන්න නැතුව හිටියා හැබැයි රිංගුව එකක් ඊට පස්සේ මොකද කරන්නේ රිංගුව එක වැඩි වෙලා තියාගෙන ඉන්නේ දැන් පිනතුන් එහෙම හිතනවා නම් එහෙම හිතුවා නම් එහෙම මේක ලබන සතිය භාවනා කරලා දුරු කරනවා මේ ඇතුල් වෙච්ච මේ රූපය හරි සද්දය හරි මේ ආදරේ හරි පස්සේ ඉතින් බැහැර කරනවා. ඒ ඒ ඒ වැඩේ කරන්න යන මොහොතත් මේ මොහොතත් අතර කාලය තුල රිංගපු එකන මොකද කරන්නේ? කාව පොත කෑවා වගේ වැඩක් කරන්නේ. දැන් පොතක් කාව කනෝ දැක්කොත් අපි මොකද කරන්නේ? අපි ඉක්මනට පොත අරගෙන ගසල ගසල අයින් කරනවා. ඇයි දවසක් ওই පොතේ කාව හිටියොත් චුට්ටක් කනවා. දවස් දෙකක් හිටියොත් ඒ කාව පොතේ තව ටිකක් කනවා. සතියක් විතර තිබ්බොත් භාගයක් විතර කනවා. අන්න ඒ වගේ තමයි. සමහර අය ඉන්නවා දැන් පළවෙනි පියවර තුන නාදිවාසී කියලා ඇතුළට ගන්න නැහැ කියලා ඉන්නවා. ඊළඟ පජාති කියන්නේ දෙවෙනි පියවරේදී නොහිතන වෙලාවක රිංගුවා. මෙයාලා මොකද කරන්නේ? ඒක දුරු කරන්න කම්මැලි මෙයාලා හිතනවා මේ ඔහි පස්සේ ඉතින් දුරු කරනවා. ආන්නේ ඒ කාල අන්තරය තුල මොකද වෙන්නේ? අර අකුසලයේ ඇතුළ කණ්ඩ දෙන ඔක්කොම ටික කනවා. අන්තිමට අර දුරු කරන්න ඕනේ කියන සංකල්පයටවත් එන්න දෙන්නේ නැහැ. ඒකත් එක සත්‍ය ගානක් කල්ගත කරලා තමයි උන්න ස්වාමීන් වහන්සේ නමගේ වණක් එහෙම අහලා හොඳ සිහිය උපදින්නේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව දෙවෙනි පියවරේදී පජහති කියන්නේ ඇතුල් වුණොත් බැහැර කරනවා. සර්පයෙක් ඇතුල් වුණොත් වැරදිලා හරි සිදුරකින් හරි රිංගලා හොයාගෙන ගිහලා විසි කරනවා. නේද සර්පෙක් ඇතුළු වුණාට පස්සේ අනේ ඔය කමන්නේ හෙට දෙයක් කරනවා කියලා හෙදින්නේ නැහැ අපි දන්නව අනතුරුදායකයි. ඒ වගේ තමයි පින්නත් මේ සමහර මේ ඇතුළට ඇතුළු වෙන දේවල් ඇතුළේ තියාගත්ත නේද? ඒකමයි ජීවිතේට මේ මෙච්ච ලොකෝ මේ හානිය. ඒක එච්චර ගණන් ගත්තේ නෑ. ආ ඉතින් කමන්නේ නැහැ කියලා ඔහේ හිතියා. ඒකම තමයි අද දුක් විඳින්න ගොඩක් හේතු වෙලා තියෙන්නේ. ඒ ඒ ඒ මේ ඇතුළට නොවැද්දගත යුතු දේවල් ඇතුළට වැද්ද වැදුනට පස්සේ ඒව ගණන් ගන්න තු හිටියා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය මොකද කරන්නේ? වැරදිලා හරි රිංගුව සර්පයා එළියට විසිකරන වගේ අරගෙන විසිකරනවා. නැත්තම් නිදි කුඹ කටුවක් කියන කකුල කැඩුනොත් මොකද කරන්නේ? ඒ වෙලම දුරු ගන්නවානේ. මේක සතියකින් දුරු ගන්නවා කියලා සංකල්පයක් ඉන්නන්නේ බලන්න අපි කය ගැන දක්වන අවධානය හිත ගැන යොමු කරන්නේ නැහනේ. කයට යමක් වුණොත් මේ කය දාලා යන එක. ඒකට එවෙල එවෙල ප්‍රතිකර්ම යොදනවා අපි. කට්ටක් කරනොත් එවෙලෙම තනි කකුලෙන් ඉඳගෙන ගලවන්නේ. හැබැයි හිතේ කට්ටක් කනනවා වගේ අනවශ්‍ය දේවල් හිත අස්සට ගියාට පස්සේ මොකද කරන්නේ? සතියකට කල් දානවා, මාසයකට කල් දානවා. සමහර අයට අදහසක් ගන්නෑ සමහර අයට. ඉතින් අපි කයට වඩා හිතය රකින්න ඕනේ. කය දාලා යන එක. හිත අරන් යන එක. තුන්වෙනි පියවරේදී මොකද වෙන්නේ? තුන්වෙනි පියවර කියන්නේ විනෝදේති. විනෝදේති කියලා කියන්නේ පින්නත් ඒකත් හරිම වටින කාරණාවක්. දැන් හිත රැකගෙන හිටියා. ඒතරට මුකුත් එන්න දෙන්නේ නැතුව ආවා දෙවෙනි පියවරේදී. එතකොට බැහැර කරනවා අපි කිව්වේ දැන් රාග දැන් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි ගැන නම් ඇතුළට ආවේ අසුබ සංඥාවෙන් ඒකතුරු කරනවා. යමෙක් ගැන කේන්තියෙන් තරහකාරයෙන් නම් හිත ඇතුළට ආවේ ඒක මෛත්‍රියෙන් එහෙම දුරු කරනවා කියලා අපි සිහිපත් කළේ. තුන්වෙනි අවස්ථාවේදී සිහිපත් කරන්නේ විනෝදේති කියන්නේ ඒක දැන් බැහැර කරද්දී චුට්ටක් අතිදුරු කරගන්නේ. ඒකත් හරිය වටින කාරණාවක්. ඒ කියන්නේ පිළිතුරු අපි හිතමු දැන් මේ වෛද්‍යවරයෙක් ළඟට තුවාලයක් අරගෙන අපි යනවා. දැන් තුවාලේ අරගෙන ගියාට පස්සේ තුවාලෙත් එක ගියාට පස්සේ වෛද්‍යවරයෙක් කියනවා මේකේ සැරව පිළිලා. සැරවස් කරන්න ඕන. ඊට පස්සේ මොකද කරන්නේ? පොඩ්ඩක් හද කරලා එහෙම ඉන්නවද? පොඩ්ඩක් හද කරාම පොඩ්ඩක් යනවා. ඊට පස්සේ වෛද්‍යවරු මොකද කරන්නේ? තව තියෙනවා, තව තියෙනවා, තව මිරිකනවා. ඉතින් කෑ ගහනවා අපි ඒක අතාරින්නේ අරයා. ඔන්න ඔය ළමයා අල්ලගන්න කියලා අරයා මොකද කරන්නේ? සැරව බිඳක්වත් ඉතුරු වෙන්න දෙන්නේ නැතුව ඔක්කොම ටික අයින් කරනවා, සුද්ධ කරනවා. ඇයි ඒ? සැරව ටිකක් හරි ඉතුරු කරොත් ඒක ඒ තුවාලකාරයට හානියක් වෙන නිසා. අන්න ඒ වගේ අර දෙවෙනි පියවර තුල ඇතුළට වැදගත් දේවල් දෙවෙනි පියවර තුල වැදගත් දේවල් අහම්බෙන් හරි වැදගත් දේවල් දුරු කරනවානේ අසුබෙන් හරි මෛත්‍රියෙන් හරි එහෙම විදර්ශනාවකින් ඒක එතකොට තුන්වෙනි පියවරේදී කියන්නේ ඒක ඒ ඒ ඒ රූපය අපිට ස්ත්‍රී ශරීරයක් හරි පුරුෂ ශරීරයක් ගැන හරි කියලා ඒ ස්ත්‍රී ශරීරය හරි පුරුෂ ශරීරය හරි ඇතුලේ මේ හොල්මන් කරන ගතියට අසුබ සංඥාවෙන් දීලා දීලා දීලා දීලා ප්‍රහාර එල්ල කළා එයා බැහැර කරනවා ආයි ඒ රූප නිමිත්තක්වත් හිතේ නැති විදිහට. දැන් සමහර අය ප්‍රහාණය කරනවා දැන් අර වද වද දෙන ගතිය ප්‍රහාණය කරනවා. හැබැයි ඇතුලේ සැරෙන් සැරේ හොල්මන් කරන ගතිය තියෙන රූපේ. ඒක භයානකයි. මොකද එහෙම ඉඳලා තමයි මෙයා පස්සේ ආපහු බලවත් වෙන්නේ. ඒ නිසා සිහිපත් කරන්නේ දැන් තුවාලෙක සැරව ඔක්කොම අයින් කරනවා වගේ. ආයෙ ඇතුලේ අර ස්ත්‍රී රූපයට එහෙ පැත්ත පරාදවත් එන්න දෙන්නේ නැති විදිහට ඇතුලෙන් එලවන්න ඕනේ. අපි තු දැන් ඇතුලේ තරහකාරයෙක් ඉන්නවා කියලා. ඒ තරහකාරයව ඇතුලෙන් මෛත්‍රියෙන් ඔය ආගාත පටිවිනේ සූත්‍රය කියන කාරණාවලින් බැහැර කළම දාන්න ඕන. සැරව චුට්ටක් තියාගන්නවා වගේ අර සැරෙන් සැරේ එහෙම මේ මතක් වෙන විදිහටවත් තියාගන්නේ. ඊළඟට අපි තුමු දැන් ශරීරේ පිළිකාවක් ඇති වුණා කියලා පින්නත් මේ පිළිකා සෛල ඉවත් කරද්දී ටිකක් ඉතුරු කරන්නේ නැහැනේ. ඔක්කොම අයින් කරනවා. ඒ ඉතුරු ටිකෙන් ආවෝ වැඩෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හිතට පින්නත් මේ මේ හිත ඒකාතකට ඔය මේ සමහර මේ ශිල්පයන්ගේ දක්ෂතා තියෙන අය ඉන්නවා එයාලට ශිල්පය ශිල්පයට අදාළ පුංචි දෙයක් දුන්නොත් එයාලා ඒක ලොකු දෙයක් කරනවා අන්න ඒ වගේ තමයි හිතෙත් තියෙනවා එහෙම ගති ලක්ෂණයක් මේ මේකට මේ කෙලෙස් වර්ධනය කරගන්න පුංචි නිමිත්තක් තිබ්බොත් ඇති. පොඩි නිමිත්තක් තිබ්බොත් ඇති. ඒ ඒ අරමුණ ආහාරයට ගනිමින් ගනිමින් ගනිමින් ගනිමින් පෝෂණය වෙනවා. හරියට ශරීරයක එල්ලෙන කූඩැල්ල වගේ. කූඩැල්ල මොකද කරන්නේ? අර මේ ශරීරය ඇතුලේ තියෙන දේ උර උර උර උර උර උර මොකද වෙන්නේ? අපි ඇඟිලි තරම් මහත් වෙනවා. අන්න ඒ වගේ අර දැන් සම්පූර්ණයෙන්ම ඇතුලේ තියෙන අර ඇතුළට ඇතුල් වෙච්ච ඒ රූපය හරි සද්දය හරි අසුබකින් හරි මෛත්‍රියකින් හරි අනිත්‍ය සංඥාවකින් හරි බැහැර කලේ නැතුව ටිකක් බැහැර කරලා ටිකක් තියාගත්තොත් ඒ ටික කූඩගලේ බොනවා වගේ මොකද වෙන්නේ ඒ ටිකම මානසිකාර වෙවි මානසිකාර වෙවි මානසිකාර වෙවි ලොකු අකුසලයක් බඩපත් වෙනවා එතකොට ආපහු මේ ආගතින් කාය දුස්චරිත, වාච දුස්චරිත සිද්ධ වෙමින් භාවනාවෙන් බැහැරම වුණ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා පිළිකා ශෛලයක අංශු මාත්‍රයක් හත් ඉතුරු කරන්න නැතුව බැහැර කරනවා වගේ. සරව තියෙන තුවාලයක සරව බිඳක්වත් තියාගන්න නැතුව බැහැර කරනවා වගේ. ඊළඟට අතුකාල් අතුගාලා අපි දන්නවර කුණු එකතු කරලා ඔය පෝරුරේකට හරි වෙනත් ඔය ප්ලාස්ටික් උපකරණයකට හරි මේ එකතු කරලා විසි ගන්නවනේ අපි. එතකොට අපි ඔය කුණු රොඩු හලහලේ හලලයන් නැහැනේ ටිකක්. අපි ඔක්කොම ටික ඉදලෙන් හරි කොස්සෙන් හරි සියල්ලම අරගෙන අරගෙන අරගෙන එතන පිරිසුදු කරගන්නවා. අන්න ඒ වගේ කුණු ටිකක්වත් ඉතුරු කරන්නේ නැතුව අස් කරනවා වගේ තමයි අපේ හිතවල ඇතුළට ආපු දේවල් තියෙනවා නම් ඒක ඇයි නිවිති මාත්‍රයක්වත් තියාගන්න නැතුවමයි බැහැර කරන්න ඕන. ඉතින් දැන් කල්පනා කරලා බලන්න ඕනේ එහෙම අස්සට ආපියව තියෙනවද කියලා මේ කාලේ. අපේ අර අවිද්‍යාවට අපේ තියෙන දැන් සමහර සමහර අය මේ ඉන්ජෙක්ෂන් විද්දට පස්සේ කියන්නේ අපි නිකන් මේ මේ මොකද වෙන්නේ මත් වෙනවා වගේ එහෙම තියෙන්නේ නිර්වින්දනයටපත් වෙන සමහර ඉන්ජෙක්ෂන් වල සමහර අය මත් පැම්බිවවත් එහෙම මත් වුණා වගේ අන්න ඒ වගේ සමහර ඇතුළට ආපු සමහර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී තියෙනවා කියන්නේ ඒ අස්සට ආවට පස්සේ අපි තණ්හාවෙන් මත් වෙනවා එහෙම තණ්හාවෙන් මත් වෙන ගතියකට ආවට පස්සේ මේ මත් වෙලා වගේම ඉන්නව මිසක් මේක එළියට දාන්න ඕන කියන සංකල්ප නොවෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ කාලේ එහෙම මම එහෙම ඇතුළට මෙහෙම ඇතුළට ආපු ඊළඟට ඒක හරියට දුරු කරන්නේ නැතුව මේ කාලේ ඇතුළට ඇතුලේ තියෙන රූපයක් හරි, ශබ්දයක් හරි, ගන්ධයක් හරි, රසයක් හරි, ස්පර්ශයක් හරි කෙනෙකුගේ ආදරයක් හරි මේ කාය එක ඒකට මත් වෙලා වගේ ඉන්න ගතියක් ඉන්නවා නම් ඔය විනාශයේ මුල. අපි එහෙමම කියනවා. ඔය විනාශයක මුලයි ඔය උතන ඔය. ඔය පිළිකා ශෛලයක ආරම්භයක් ඔය. තුවාලෙකේ සරව ටිකක් ඉතුරු වෙලා. ඕක ඉවත් කරන්න ඕනේ. හිත කැමති නැහැ. හිත ආශයකත් එක්ක ඉන්න. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඒක තමයි මත් වීම කියන තණ්හාවේ. අපට ඕව අහුවෙන්නේ බණ අහන්දී. දහම් සාකච්ඡාවල යෙදෙද්දී. දහම් පොතපත කියලාදී තමයි. රේරුකාණේ හාමුදුරන්ගේ වංචක ධර්ම පොත එහෙම කියලාදී තමයි දැනෙන්නේ මෙච්චර වංචක ධර්ම ගොඩක් හිතේ තියාගෙන ඉඳලා කියලා. ඒ තමයි කෙලෙස් වල තියෙන අපිව නිකන් මත් කරන ගතිය, මත් පෙන් වගේ. අපිව නිකන් මත් කරන මේ මේ ඉන්ජෙක්ෂන් එකක් වගේ. කෙලෙස්. මෝහයත් එක්ක එකතු වුණාට පස්සේ නිකන් හීන මේ අමුතුම මනෝභාවයකට ජීවිතය අරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ කාලේ දැනෙනවා නම් දැන් මේ බණ ටික ඇහෙද්දි තමන්ගේ හිතට දැනෙනවා නම් මගේ හිතට සාමින්හන්ස මේ මැතුම් වෙච්ච එකක් ඉන්නවා, ඇතුල් වෙච්ච දෙයක් තියෙනවා. එහෙනම් ඕකත් එක්ක යන ගණ දෙනවා හරියන එකක් නෙවෙයි. මේ ලෝකෙ පින්නත් නේ මට මේ දේෙන් සැපයක් ලැබේ මට මේ දේෙන් සැනසෙල්ලක් ලැබේ මට මේකේ ස්ථිර සුවයක් ලැබේ කියලා ඔහොම ඇතුළට ආපු දේවල් එක ගනුදෙනු කරපු කිසිම කෙනෙක් කාලයාගේ වැයමින් කියන්නේ නැහැ ඒක නිසා මට ස්ථිර සැනසෙල්ලක් ලැබුණා කියලා මං හිතියටත් වඩා දුකකට වැටුණා කියලා තමයි කියන්නේ මොලේ තියෙන කෙනා ඒක වෙන්න කලින් තේරුම් ගන්න මොලේ නැති කෙනා උනාට පස්සේ තේරුම් ගන්නවා එතකොට කබලෙන් ලිපට වැටලා ඉවරයි. පිච්චෙන අවස්ථාව. එතකොට මොන ආපහු මතක් කරන්න පළවෙනි පියවර නාදි වාසයේදී. ඇතුළට ගන්නෙ නෑ. ඇතුළට නොගන්න විදිහට ඉන්ද්‍රිය සංවරාදී පිළිහිටලා වාසය කරනවා. හරියට අර අපේ අම්මල තාත්තලා සර්පය වෙනවට දොරවල් වලට ගෝණි ආදිය දානවා වගේ. දෙවෙනි එක නාදි වාසය පජහත්. ඒ කියන්නේ වැරදිලා හරි සර්පෙක් අර දොරේ මේ ගෝණියක් අස්සෙන් හරි ඇතුලට ආවත් මොකද කරන්නේ? එළියට දානවනේ. අන්න ඒ වගේ දෙවෙනි පියවරේදී කරන්නේ වැරදිලා හරි මොනවා හරි ওই ගමනක් යද්දී හරි රූප නිමිත්තක් එහෙම අස්සට ආවොත් ඒක තියාගෙන ඉන්නේ නැහැ. සර්පයා වගේ නිසා බැහැර කරනවා. තුන්වෙනි එකේදී කරන්නේ පොඩ්ඩක්වත් ඉතුරු කරගන්නේ ඒ නිමිත්තේ ඒ අරමුණේ පොඩ්ඩක්වත් ඉතුරු කරගන්නේ බැහැර කළම දානවා. ඒක ස්ත්‍රිය සම්බන්ධ නැහැ. ස්ත්‍රිය සම්බන්ධව තිනේ රාගයයි ඒ ස්ත්‍රියයි දෙන්නම හිතෙන් බැහැරවල යන කම්ම අසුබ වටනවා. ගොඩක් අය මොකද කරන්නේ? අතරමඟදී නතර කරනවා. අවාසනාවක මහත කියලා තමයි කියන්නේ. එහෙම නැතුව බැහැර කරන්න ඕන. හතරෙනි කාරණාව බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කියන්නේ දැන් අපි හිතමු දැන් ඔය මුලින් සඳහන් කළ පියවර තුන තුල ඉස්සරහටම ඇවිල්ලා හිතින් සම්පූර්ණයෙන්ම ඉවත් කළා කියලා හානිදායක දේ. දැන් මේ හානිදායක දේ එහෙම ඉවත් කළා මෙයා ජීවත් වෙද්දි මොකද වෙන්නේ හිතමු ගම. මෙයාගේ හිත දුබල වුණොත් මොන හරි දෙයකට ආපහු අර තමන්ගේ හිතෙන් බැහැර කරපු දේ මතකයක් විදියට හරි නැවත නැවත මොකද වෙන්නේ? එන්න පුළුවන්. නැවත නැවත ඉන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ව්‍යාන්ති කරෝති. එනේන සරේට එලවනවා. අන්න බලන්න. හරියට අපි හිතමු දැන් අපේ ගෙදරක මේ හැමදාම මේ මොනා හරි කෑම කන්න සුණුකෙක් එනවා. බලලෙක් එනවා කියලා අපි හිතමු. මේ බලලා අපේ ගෙදරින් කෑම කන්න පුරුදු වෙච්ච කෙනෙක්. පුරුදු වෙච්ච කෙනා මොකද කරන්නේ? පුරුද්දට එනවා කෑම කාලා යන්න. කුරුද්දට මෙහෙම කෑම කාලේ අනේ ඒක දැන් අපට හරි වදයක් මේ සතාගේ. ඊට අපි මොකද කරන්නේ? මෙයාට කෑම දෙන එක නතර කරන්න තීරණය කරනවා. දැන් උන වෙනද වගේම අදත් මෙයා ආවා. අපි මොකද කරන්නේ? කෑම දෙන්නේ නැහැ. මෙයා ඉතින් බලාගෙන ඉන්නවා. පැයක් බලාගෙන ඉන්නවා. පැය දෙකක් බලන්න, පැය තුනක් බලන්න කෑම නැහැ. හැරිලා යනවා. මෙයා ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ දවසෙත් එනවා. ඊළඟ දවසෙත් ඇවිල්ලා මොකද කරන්නේ? බලාගෙන ඉන්න පැයක් ඉන්නවා දෙකක් ඉන්නවා ලැබෙන්නේ. හැරිලා යනවා. තුන්වෙනි දවසෙත් එනවා. එතකොට මොකද වෙන්නේ? ඒත් දෙන්නේ එතකොට මෙයාට ටික උදාසීන වෙනවා. දැන් මෙයාට පොඩක් දැරිලා දැන් ආවට ලැබෙන්නේ වගේ කියලා. දින කීපයක් කරගෙන ගියොත් මොකද වෙන්නේ? මෙයා එන එක නතර වෙනවා. ඒ එන එන සැරේට දුන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ ජීවිතවල අර ඇතුළට ගන්න නැතුව වැරදිලා හරි ඇතුළට ආවොත් ඒක සම්පූර්ණයෙන්ම දුරු කරලා ශාන්ත භාවයට පත්තල ඉන්නවා. එහෙම ශාන්ත භාවයට පත්තල ඉද්දිත් මොකද වෙන්නේ? දවස් කීපයක් යද්දී සතියක් යද්දී අර පරණ කුණුගොඩ වෙන්න හිතින් නැగి නැగి නැగి නැగి යනවා. එතකොටත් මොකද කරන්න ඕන? ඒ අදාළ භාවනා කර්මස්ථාන ක්‍රම පාවිච්චි කර කර අරක දුරු කරන්න ඕන. ඒක හොඳට අත්දැකලා තිය අපේ පින්නතුන් අතර ඉන්න ඔය භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන අය. දවස් 3, දවස් 5, දවස් 7, දවස් 14 එහෙම දවස් 20 එහෙමත් ඉන්නවා සමහර අය. එතකොට මේ පිළිතුර දැනෙන්නේ භාවනා කරන කාලය තුළ කෙලෙස් මොකද වෙන්නේ? දුරු වෙනවා. අර හිත අවුස්සන රූපාදී නිමිති බැහැර වෙනවා. හරියම හොඳයි හිත සාන්තයි. එහෙම සතියක් දෙකක් ඉද්දි මොකද වෙන්නේ? ගෙදර ඇවිල්ලා. මෙන්න ආපු අර ඇවිල්ලා එබිකම් කරන්න පටන් ගන්නවා. එතකොට මොකද කරන්න ඕනේ? ආපු එලවන්න ඕන. අදාළ භාවනා කර්මස්ථාන කර කර. අර පූස පළවෙනි දවසේ කෑම නැහැ කියලා ගියානේ. ඒත් ඊළඟ දවස් එනවනේ. එතකොටත් දෙන්නේ නැහැ. තුන්වෙනි දවසෙත් දෙන්නේ නැහැ. හතරවෙනි දවසෙත් දෙන්නේ නැහැ. දැන් සමහර කුඹුරු කණ්ඩෙනවා මේ හරක් එනවා. ඒ හරක් ආවට පස්සේ මොකද කරන්නේ? සමහර ගොවියෝ ඒ හරකට ගහලා තරිවාලා එලවනවා. ඒ සතා දවස් දෙක තුනක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ආපහු වෙනවා. එදත් ගහලා එලවන්න ඕනේ. එදා ගහන්න නැතුව අහක බලන් හිටියොත් වීටි කාලේ යනවා. එනේන සරේට ගහන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒකට අන්තිම කාරණාව. අනභවං ගමේතේ. එයා නේනම කෙනෙක් බවටපත් වෙනවා. නේනම කෙනෙක් බවටපත් වෙනවා. එතකොට හතරවෙනි එකේදී කරන්නේ මේ අකුසල් අර සාන්තව තිබිලා වරින් වර ආවොත් එනේන සරේටත් එලවනවා. එලව එලව එලව එලව දිගටම යමෙක් වීරයෙන් කටයුතු කළොත් අනභවං ගමේති කියන්නේ ඒක නේනම தත්යකටපත් වෙන කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණයටපත් වීම. නැවත උපදින්නෙම නැහැ. ඔන්න ඕකට කියනවා ප්‍රහාණ සංඥාව කියලා. බලන කොච්චර ලස්සන වැඩ පිළිලද්ද පළවෙනි එක තමයි නාදි වාසයේදී. කියන්නේ ඇතුළට ගන්නෙ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ඇතුළට ගන්නෙ නැහැ. ඇතුළ ඇවිස්සෙන්න දෙන්නේ නැහැ. පජහති වැරදිලා හරි මොකක් හරි එකක් මොන හරි දුබලතාවයකට ඇතුළට ආවොත් ඒක දුරු ගන්නවා විනෝදේති ඒක දුරු කරන්නේ පොඩ්ඩක්වත් ඒකන දහසක්වත් හිතේ ඉතුරු වෙන්න දෙන්නේ නැති විදිහේ විදර්ශනාවකින් සුද්ධ කළම දාන හිත ව්‍යන්ති කරෝති කියන්නේ එහෙම සුද්ධ කළව දැම්මත් සමහර අය මොකද වෙන්නේ? කලින් කලට එන්න පටන් ගන්නවා. මොනවා හරි හේතුවක් නිසා. ඒවත් දුරු කරනවා හතරවෙනි එකේදී. ඒක තුලම යම් කිසි කෙනෙක් ඉද්දී පස්සෙන එක මොකක්ද වෙන්නේ? බ්‍යාන්ති කරේති. ඒ කරෝති කියන්නේ ඒක සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා කියන එක. ඔන්න ඔය අංග පහ අපේ ජීවිතේ පුරුදු කළොත් අපි අත්දකින ඕනම කෙලෙස් ධර්මයකින් අපට ඉක්මනින් නිදහස් වෙන්න පුළුවන්. මාස ගණන් යන්න ඕනේ නැහැ. මේ ක්‍රම ටික සතියක් පාවිච්චි කරන්නේ. ඇතුළට ගන්න නැතුව ඉන්ද්‍රිය සංවරාදී රැකගෙන පරිසරෙ ඉන්නවා. ඇතුළට ආවොත් ඒ ඇතුළට එන එක දුරු කරන්න පුළුවන් භාවනාවක් කරනවා. ඊළඟට ඒක යනකම්ම භාවනා කරනවා. දවස් දෙකකින් ආවොත් ඊළඟට ආපෝ භාවනා කරලා දුරු කරනවා. දවස් හතරකින් ආපෝ සරයක් ආවොත් ආපෝ භාවනා කරලා දුරු කරනවා. එතකොට අපිට කාලයකට ඒ කෙලෙස් ධර්ම වලින් නිදහස් වෙන්න පුළුවන්. තමන්ගේ පින බලවත් නම්, කුසලයේ බලවත් නම්, සසර පුරුදු තියෙනවා නම් ඒ කෙලෙස් ධර්මය නේනම විදියටම සමුච්ඡේද ප්‍රහාණයක් දක්වාම අරගෙන යන්න පුළුවන්. ඉතින් යෝගාවචරයේකට හරීම වැදගත් මේ ගිරිමානන්ද සූත්‍රය තුල සඳහන් වෙන පහාන සංඥාව. ඉතින් ඕක ඕක හරියට වැඩ කරන කරන කෙනෙකුට තමයි අල්ලගෙන කටයුතු කරන කෙනෙකුට තමයි විශේෂයෙන් මේ ප්‍රහාණ සංඥාදිය අනිකුත් කර්මස්ථානත් නිදහසේ කරගෙන යන්න පුළුවන් මාර්ගය එලිපෙහෙල වෙන්නේ. කියන්නේ මේ ප්‍රහාණ සංඥාව තියෙන කෙනෙකුට ධානයකට බය නැතුව යන්න පුළුවන්. ඒ කියන්නේ එයාට කෙලෙස් ප්‍රහාණය කිරීමේ හැකියාව තියෙනවානේ. ඒ නිසා ධානය හිතට හානිදායක කාමච්ඡන්දය මේ ක්‍රමවේදය තුලින් මෙයා දුරු කරනවා. ව්‍යාපාද මේ ක්‍රමවේදය තුලින් දුරු කරනවා. ඒ නිසා පහාන සංඥාව තියෙන කෙනෙකුට ඉහළ මානසික මට්ටම් වලට පහසෙන්ම යන්න පුළුවන්. හැම දිනාටම ප්‍රාර්ථනා කරන සුවපත් ආශිර්වාද කරනවා මේ වෙනකොට පින්තුන්ගේ ජීවිතවල පුරුදු පුහුණු කරගෙන යන උතුම් දහම් පරයායන් භාවනා මානසිකාර තව තවත් වර්ධනය කර ගන්න හැකි වේවා බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වුණු ඉහළ මානසිකත්වයන් මේ ජීවිතේම පිළිතුරට අත්දකින්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති